දෙවෙනි ප්‍රශ්නයත් කතා බහකදී ස්වාමීන් වහන්සේ නමක් එක කතා බහකදී මේක මේ අපි කතාවට ලක් කරේ මේ අර අංග මේ කොමා තත්ත්වයේ ඉන්න දරුවෙක් පහුගිය කාලෙක අර දෙමාපියන්ගේ කැමැත්තෙන් අංග ප්‍රත්‍යංග පරිත්‍යාගයක් කරානේ. එතනදී කොමා තත්ත්වයේ ඉන්න දරුවාට පොඩි හරි පිනක් සිද්ධ වෙනවද කියලා ඒක මගේ නම් අදහස් වෙන්නේ එහෙම පිනක් සිද්ධ වෙන්නේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ කිව්වා එහෙම පිනක් සිද්ධ වෙනවා ඒකේ අයිතිය දරුවට තියෙන හින්දා කියලා ඒ අංගවල. ඒතන අහන්නේ ඔව් ඒ බඳු දේවල් දැන් ඒවා හරීම සියුම් තැන් දැන් අපි සාමාන්‍යයෙන් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මූලික දේශනානි චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. එතකොට තමන්ගේ චේතනාව තමයි කර්මයට මූලික වෙන්නේ. ඊට පස්සේ අපි පසුගිය සාකච්ඡාවලදී අපි කතා කළා චේතනාව සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. නමුත් හැම සිතකම යෙදෙන චේතනාව කර්මය බවට පත් වෙන්නේ නැහැ. ජවන් සිත්වල යෙදෙන චේතනාව තමයි කර්මය බවට පත් වෙන්නේ කියලා. එතකොට දැන් අපිට පේනවා අතනදී එහෙම දැන් මේ දරුවට මේ ක්‍රියාව සම්බන්ධව ජවන් සිත් පෙළක් පහළ වෙන්නටවත් අවස්ථාවක් නැහැ. මොකද මේ පිළිබඳව දැනගන්නට විදිහක් නැහැනේ. එතකොට කොහොමද මේකේ යම්කිසි සම්බන්ධයක් ගොඩනැගෙන්නේ? එතකොට චේතනාවක් පහළ වෙලා නැහැ. නමුත් ඔහු මේ ලෝකයට අරගෙන ආපු දැන් ඔහුගේ పూర్ව කෘත කර්ම බලයෙන් ප්‍රතිසන්දි විඥානය හැටගත්තේ ඒ ප්‍රතිසන්දි විඥානය නිසානේ නාම රූප ටික හටගත්තේ ඒ නාම රූප ටික නිසානේ සලායතන හටගත්තේ එතකොට ඒ හටගත්තු සලායතන නිසා ගොඩනැගිච්ච පංච ශරීරයේ කොටස් ටිකනේ දැන් මේ දෙන්නේ එතකොට ඔහු හිතාමතා මේ ක්‍රියාවලියට දායක උනේ නැති වුණාට ඒතනත්තාගේ සාංශාරික කුසල කුසල කර්මයන් මත ජනිත වෙච්ච නාම රූප පරම්පරාව තමයි මේකට සම්බන්ධ වෙලා. එනිසා සචේතනික වශයෙන් ඔහුට ප්‍රතිසන්දි විපාකයක් ලබන්න හේතු වෙන කුසලයක් එයින් සිද්ධ වෙන්නේ නැහැ. ඇයිද ප්‍රතිසන්දි සිතක් ඇති වෙන්න නම් ප්‍රතිසන්දි විපාකයක් ඇති කරන්නට නම් ඒ තනත්තාට ඒ පිළිබඳව සිත් පහළ වෙන්න. එනිසා ප්‍රතිසන්දි විපාකයක් ඇති කරන්න සමත් වෙන්නේ හැබැයි යම් භවයක ප්‍රවෘත්ති විපාකයක්, ඒ කියන්නේ උපන්නාට පස්සේ බාහිරින් Tamanට ලැබෙන යම් යම් ප්‍රතිලාභ Taman වෙත සමීප කරවන්නට මේ ක්‍රියාවලියේ යම් ඵලයක් ඒ තනත්තාට සහායක වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ නිසා කර්මයේහි විපාක දෙකක් තියෙනවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. දැන් ඔය අපි කතා කරන්නේ නිතර මේ සිල්වතුන්ට ගුණවතුන්ට දුන්නාම මහත්ඵලයි කියන. දැන් සිල්වත්කම ගුණවත්කම කියන එක ප්‍රතිග්‍රාහකයා ළඟ නම් තියෙන්නේ දැන් අපිට ඒක හොඳට පැහැදිලි වෙන අවස්ථාවක් නේ සුජාතාව සුජාතාව කිරිපිඩු පූජා කරන්නේ බෝසත්වරයෙකුට කියලා හිතාගෙන නෙමෙයි අර රුක්ෂේ රුක්ෂ දේවතාවට කියලා හිතාගෙනයි පූජා කරන්නේ. එතකොට දැන් මේ බෝසත්වරයෙක්ක බුදු වෙන්නට යන්නේ දැන් මේ මගේ දාන ටික වන්දලා තමයි බුදු වෙන්නේ. ඒ මොකක්වත් සුජාතාව දන්නේ නැහැ. හැබැයි ඒ ආහාරයෙන් තමයි බෝසත්වරයාගේ ශරීරය පෝෂණය වුනේ. බුද්ධත්වයේ සඳහා අවශ්‍ය ශක්තිය ලැබුණා. එතකොට ඇයගේ ක්‍රියාව නිසා තමයි මේ தત્ත්වය ගොඩනැගෙන්නේ. ඒ නිසා ඒ බෝසත්තරයා සතුව යම් ශක්තියක්, ගුණයක්, සීලයක්, ඥානයක් තියෙනවා නම්, වැඩෙනවා නම් ඒ තරමට අර සුජාතාවගේ කිරිපිඩු දානේ ආනිසංස මහත් වෙනවා. ආනිසංස මහත් වෙනවා කියලා කියන්නේ ප්‍රතිසන්දි විපාක දාන ශක්තිය නෙමෙයි. ප්‍රවෘත්ති විපාක හැටියට ඈට ලැබෙන කොටස. හැබැයි ඉතින් විසා සුජාතාව පස්සේ කාලෙක මේ සිද්ධිය දැනගත්තට පස්සේ සචේතනිකවම ඒ පිළිබඳව හිත සතුටු කරගන්නට අවස්ථාව ලැබෙනවා. එහෙම ලැබුණාට පස්සේ එතනින් එහාට ඇයට ඒක ප්‍රතිසන්දියට උනත් පාදක වෙන්නට පුළුවන්. එහෙම ජීවිත කාලෙම ඇය දැනගත්තේ නැතිනම් දැනගත්තේ නැතත් ඇය දුන්නු දාණයෙන් තමයි බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේට බුද්ධත්වයේ සඳහා අවශ්‍ය ශක්තිය ජනනය වුනේ. ඒකේ විපාකය ඇයට සංසාරික වශයෙන් ලැබෙනවා. දැන් ඒ වගේ තමයි අම්මා තාත්තා කියලා දන්නේ නැතිව තමන්ගේ මව පියා ඝාතනය කරනවා. එතකොට සාමාන්‍ය පුද්ගලයෙක් ඝාතනය කිරීමේ කර්ණයට එහා ගිය විපාකයක් ඒකට ලැබෙනවා. දැන් චේතනා වශයෙන් ගත්තොත් මිනිස්සෙක් ඝාතනය කරන චේතනාව පමණයි අර දරුවට ඇති වෙලා තියෙන්නේ. මව පියා මරනවා කියන චේතනාවක් ඇති වෙලා නැහැ. ඇති නොවුනට අර මනුස්ස ඝාතන චේතනාවට අර මේ තමන්ගේ මවය පියාය කියන මේ විශ්ව සත්‍ය අතන්ට හේතු වෙනවා. හේතු නොතන ඒකේ යම්කිසි විපාකයක් විඳින්නට වෙනවා අර සාංශාරික වශයෙන්. අන්න ඒ වගේ සිල්වතුන්ට ගුණවතුන්ට දුන්නහම අපි දන්නේ නැහැ සමහරට සිල්වතෙක්ද කියලා. අපි දන්නේ නැහැ ගුණවතෙක්ද කියලා. නමුත් ඒ දීපු දෙක් දීපු දෙ මහත් ඵලදායක වෙන. තමන්ගේ චේතනාව අනුව තමයි තමන්ට සාංශාරික වශයෙන් ඒක මානසික වශයෙන් විපාක හැබැයි ප්‍රවෘත්ති විපාක වශයෙන් තමන් වෙත ලං වෙන දේ වඩා ප්‍රබල වෙනවා අර ඒ එයින් ලෝකෙට යම්කිසි වැඩි යහපතක් වුණා. ඉතින් අන්න ඒ වගේ සියුම් දෙයක් එතන තියෙනවා. ඒක හරි හරි අමාරුයි ඒක පැහැදිලි කරන්න මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ කියලා. ඉතින් ඔය උදාහරණ ටිකෙන් මම හිතනවා යම් ප්‍රමාණයකට වැටහෙන්න ඇති කියලා. පැහැදිලි සම්මත දරස. ආ දරස.